ධර්මානුශාසනාව. ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ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 අංගං ආයුචවන්නෝ ච යසෝ කිත්ති සුඛං බලං අංගස්ස දාතා මේදාවි අංග ධම්ම සමාහිතෝ දේව භූතු මනුස්සෝ වා අංගප්පත්තෝ පමෝදති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීලයෙන් අග්‍රයි. සමාධියෙන් අග්‍රයි. ප්‍රඥාවෙන්ද අග්‍රයි. විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රයි. ධර්මදේශනාවන්ගෙන්ද රූප විලාසයෙන්ද අග්‍රයි. කාර්මී සම්භාරයෙන්ද අග්‍රයි. සෑම අංශයකින්ම අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. අහලා කියනවා නේද? උපන් දවසේදී පොළොව තලයේ සිරිපත් තුළ දික් කරන වෙලාවේ තියුම් පැන නැගුණා. දස දිසා බලා උතුරු දිශාවට සත්‍ය වනක් පිය නැගුවා. තබන පියවරක් ගානේ නෙළුම් මල් තිබුණා. මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් මොහොතේ අනිත් අයට පෙනුනේ 16 ඇවිරිදි සෞබරණින් සැරසුණු රජ කුමරෙක් වගේ. දෙනි දේවතාවෝ සා කාමර සලමින් ශේසත් ධර්මින් සුවඳ සුණු විසුරුවමින් සුවඳ මල් වගුරුවමින් සාදුනාද පවත්වමින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උතුම් කෙනෙක් මේ දිශාවේ නැහැ කියලා දස දිශාවේ මැත්තු කිව්වා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අභීත සිංහස්වරයෙන් ගාථාවක් කියා හිටියා. අග්ගෝ හමස්මි ලෝකස්සේ, ජිත්තෝ හමස්මි ලෝකස්සේ, සෙට්ටෝ පමස්මි ලෝකස්සේ අයමන්තිමා ජාති නක්ඛිදා නිපුනබ්බවෝ මේ වචනයේ බුදු වීම සඳහා පහළ වන බුද්ධාංකුර බෝසතුන් වහන්සේලා උපන් දවසේදී ශ්‍රී මුඛයෙන් දේශනා කරන සිංහනාදයක් මේක දෙවි මිනිසුන්ගේ සිතේ සාදු නාද ඇති කරවන වචනයක් බාටපත් වුණා. තම ලෝකයාටම අග්‍ර වෙමි. ලෝකයාටම ජේෂ්ඨ වෙමි. ලෝකයාටම ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මින් මැත්තේ මට පුනර්භවයක් නොමැත කියන මේ වචනය උපන් දවසේම දේශනා කළා. මේ දේශනේ කරන්න උපන් දවසේ මොනතරම් ආත්ම ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වුණේ සිහිනුවණින්. මව කුසේ පිළිසඳගත්තේ සිහිනුවණින්. මව කුසේ දසමසක් පිළිමයක් වාගේ වාඩි වෙලා ජීවත් වුණේ සිහිනුවණින්. මව කුසෙන් ලුම්බිනි ශාල වනෝද්‍යානයේ උපන්නේ සිහි නුවණි. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් නිමි. විෂය අසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පහළ වූ සංලක්ෂ 12000ක් බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රීමුඛයෙන් දසෝ දහම් ප්‍රදි ඉගෙනගත් මේ උත්සමයන් වහන්සේ මේ අන්තිම වරට පහළ වුණේ ප්‍රඥාවෙන් අගතන්පත් ලෝතර සම්මා සම්බුදුණු පිණිසයි. ඒ මේ සරුවඥන් වහන්සේ දේශනා කළේ අග්ගප්‍රසාද සූත්‍රාන්තයේ ගාථාවක් මේ මාතෘකා කෙරෙමි. අග්ගප්‍රසාද සූත්‍රාන්ත දේශනයේ අංගුත්තර නිකායේ චතුස්ක නිපාතේන සූත්‍රයක්. ඒකේ තියෙනවා දහම් ප්‍රද හතරක්. යාවතා දික්කේ අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති යදිදං අරහං සම්මා සම්බුද්ධෝ මේ පළවෙනි කාරණයයි මහණෙනි තා නැති දෙකා ඇති සිව්පා ඇති බොහෝ පා ඇති යන්තා රූප ඇති අරූප නැති සංඥා ඇති සංඥා නැති සංඥා ඇත්තේ නැත්තේ නැති යන්තා සත්ව කොටාසයක් ඇතුත් ඒ සෑම සත්‍යයන් අතුරින් කථාගත වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියන එක පළවෙනි දහම් පදයයි. යාවතා භික්ඛවේ ධම්මා සංකදාවා අසංකතාවා විරාගෝතේ සංවග්ගමක්ඛායති යදිදම් මදනිම්මදනෝ පිපාසුහිනයෝ ආලේ සමුග්ගාතෝ වට්ටුපච්චේනෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ලෝකේ යන්තා සංකත අසංකත ධර්ම තියෙනවා නම් ඒ සෑම ධර්මයක් අතුරෙන් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුව මග්‍රායි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි මද නිම්මදනෝ සීලම සත්‍විසි මද නිර්මදනය කරන ධර්මයක් පිපාස විනයෝ 108 ආදාරුන් තෘෂ්ණා පිපාසයෙන් නිවන නිවනක් ආලේ සමුග්ගාතෝ තෘෂ්ණා ආලේ නැසන නිවනක් වක්කුපච්ඡේදෝ සංසාර ගමන නවත්වන නිවනක් සංලක්ඛයෝ විරාගෝ තෘෂ්ණාව නැති කරන විරාග නම් වූ ඒ ශාන්ත නිර්වාණ ධාතුව අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි කියා දෙවෙනි පදයේ දේශනා කළා. යාවතා භික්ඛවේ සංඝාවා ගණවා තථාගත ශාවක සංඝෝ තේ සංවග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලා හේස භගවතෝ ශාවක සංඝෝ මහණෙනි යංකා සංඝ පිරිසින්නා නම් ලෝක ධාතුවේහි ඒ සෑම සංඝ පිරිස අතුරෙන් තථාගත ශ්‍රාවක සංඝරත්නයේ අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි එනම් පුරුෂ යුගල වාසයෙන් අතර නමක් හෝද පුද්ගල වාසයෙන් අත නමක් හෝද ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණීය අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ ඇති ශ්‍රාවක සංඝ රත්නේ සියලුම සංඝ සමෝය අතුරෙන් අග්‍රයි ජේෂ්ඨයි උත්තමයි කියලා දේශනා කළා. යාවතා භික්ඛවේ මග්ගාවා ප්‍රතිපදාවා අරියෝ අත්ංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති ලෝකේ යන්තා පිළිවෙත් ක්‍රම ඇතනම් මාර්ග මාර්ග ප්‍රතිපදා ඇතනම් ඒ සීලම මාර්ග ප්‍රතිපදා අතුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ශ්‍රේෂ්ඨයි කියා දේශනා කොට වදාලා. යේ මිච්ඡමේ බුද්ධේ පසන්න අග්ඤේතේ පසන්න යම් කෙනෙක් බුද්ධ ධර්මයේ කෙරේ පැහැදුනාද ඒ අත්ංගේ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. අග්නේ කෝපන ප්‍රසන්නානං අග්ගෝ විපාකෝ හෝති මානිනී අග්‍ර වූ බුද්ධ රත්නයේ කෙරෙහි පැහැදුණුන්ට විපාකයක් අග්‍ර ලෙස ලැබෙනවා ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ආර්යශ්‍රේක මාර්ගයේ කෙරෙහි යම් කෙනෙක් පැහැදුණා නම් මේ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. මේ අග්‍ර වූ ප්‍රසාදයෙන් ලැබෙන ආනිසංසය අග්‍ර වූම ආනිසංසයක් මාටපත් වෙනවා කෙනෙක් මේ දේශනේ සාරාංශයයි. ධාතාවේ තේරුමත් ඒකයි. අග්ගස්මින් දානං දදතං අග්‍ර වූ රත්නත්‍රේ කෙරේ පැහැදීමෙන් දානයක් දෙනවා අග්ගෝ විපාකෝ හෝති විපාකයේ අග්‍ර වශයෙන් ලැබෙනවා අග්ගං ආයෝච වන්නෝච යසෝ කිච්චුකම් බලං අග්‍රවම ආයුෂයක් අග්‍රවම වර්ණයක් අග්‍රවම යසසක් අග්‍රවම සැපයක් අග්‍රවම බලයක් මේ සියල්ලම ලැබෙනවා මේව භූතෝ මනුෂ්‍යෝ වාග්ගප්පත්තෝ ප්‍රමෝදති දේවත්වයට ගියත් මනුෂ්‍යාභාවයේ හිටියත් හැමතැනම අග්‍රගණ්‍ය කෙනෙක් බාටපත් වෙලා සතුට වෙනවා සැනසෙනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පින්නතුනි දැන් මේ අදාපි සිද්ධ කරන්නේ අග්‍ර වූ මහා පිංකම. අපේ පූජනීය රාජකීය පඬිත් කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් මුල් කාලයේදී කොහොමනම් ඇතුලේ රෝහණ යෝගාසන මධ්‍යස්ථානයේ කතරගම කිරිවේගත් පින්කම් කේලියක් පවත්වාගෙන ආවා. ඒ අතර 1973 74 75 කියන වර්ෂවලදී දරදා මාලිගාවේදී මේ පින්කම පවත්වාගෙන ආවා. ඒදී ඇතිවෙච්ච යම් යම් අපහසුතා දැකලා ඒ ඒ තැන්වල කරනවාට වඩා තමන් වැඩි ඉන්න තැනදී පින්කම කිරීම වැදගත් පහසු විහරණය කරන්න පුළුවන් කියලා 76 වසරෙන් පසුව මෙම ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ මේ ජන්මදින පින්කම ආරම්භ කරන්න යෙදුණා. මේ මාහිමියන් වහන්සේ නිතරම කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා. ඒ මොකද වෙන කිසිම චේතනාවක් උන්වහන්සේට තිබෙලා නැහැ. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිකම් පැවිදි ජීවිතයක් නෙමෙයි. අග්‍රගණ්‍ය වූ සීලවන්තයෙක් බාටපත් වෙලා ධර්මාඥානෙන් භාවනාඥානෙන් මුදුනටපත් වෙලා පිරිහෙන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමටයි මේ මාහිමියන් වහන්සේ ලෝ පහළ වුණේ. අද ඊයේ නෙමෙයි කල්ප අසංගණන්තිසේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලායි මේ මාහිමියන් වහන්සේ මේ බුදු සසුනට උරදී ලයදී දිනේන බුදු සසුන ආරක්ෂා කර ගැනීමට සිල්වත් ගුණවත් නැනවත් ධර්ම විනයදර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇති කරලා උන්වහන්සේ අන්තිමේදී සුසිත දිව්‍ය ලෝකයට හෝ වැඩි අද අපි ආරාධනා කරනවා මේ දවස් හතේ හේලියට කියන්නේ පින්කම් පෙළට දිවෙන්නට යොහාගෙන සාදරයෙන් අනුමෝදන්ව තමන් වහන්සේගේ බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්නාසේකවා කියලා අපි ආරාධනා කරනවා. ඒ මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් අද දවසක් හේලියට පැවැත්වෙන පින්කමේ ආරම්භක දවස ආදායි අද දවසේ කරන පින්කම අග්‍රගණ්‍ය වූ පින්කම බාටපත් වුණා කියන කප්‍යාවංකව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සුනිල් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තා විශාල පිළ නිසා එක්කාසු වෙලා ඒක ලංකාවේ නානා දිසා භාගයෙන් මේ මොරාගලාදී ප්‍රදේශයෙන් පවා එක්කාසු වෙලා විශාල කිංකමක් අද මේ ආරම්භ කරනු ලැබෙන්නේ. කිසිල් පිරිසක කියලා සීල භාවනා ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති පූජා කරනවා. ඒක මේ දානෝපස්ථාන පින්කමේක අග්‍රගණ්‍ය පින්කම අද මේ සිද්ධ කරන්නේ ආමිෂ දානයයි ධර්ම දානයයි දෙකම එක්කාසු කරලයි. විශේෂයෙන් මේ ධර්ම පුස්තක ගැන කැටි හැඳින්වීමක් කළ යුතුව තියෙනවා. අපේ සරුවක්යන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මයේ රස වශයෙන් එකයි විමුක්ති රසයයි ධර්මිනේ වශයෙන් දෙකයි හිතක වශයෙන් තුනක් වෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා නිකාය වශයෙන් පහක් වෙනවා දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය කියලා අංග වශයෙන් නවයක් වෙනවා සූත්‍රයේ ජය වේයා කරන ආදි වශයෙන් ධර්මස්කන්ධ වශයෙන් 84000ක් වෙනවා. කිනුතුන් අහල ඇති ධර්මාශෝක රජුව බෞද්ධයා වෙලා දීර්ඝ කාලයක් ඉන්කම් කරගෙන යන අතර බුද්ධ ධර්මයේ කොටෙද්ද කියලා අහලා 84000ක් ධර්මස්කන්ධයයි බව දැනගෙන ධම්බුද්ධියේ පේ පුරාම සිද්ධාස්ථාන 84000ක් කෙරෙව්වා. විහාරස්ථාන 84000ක් ඇති කෙරෙව්වා. අනුහය කෝටියක් ධනෙ වැය කරලා. ඒ තරම් ධර්ම ගරුත්වයක් මේ රජතුමාට ඇති වුණා මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන. මේ මේ ධර්ම ස්කන්ධය විනය සූත්‍ර අභිධර්ම නමින් කොටස් තුනකට බෙදෙනවා. එතන විනය පිටකයේ විශේෂයෙන් ග්‍රන්ථ පහක් අයිති වෙනවා. සූත්‍රාන්ත පිටකයේ ප්‍රධාන ග්‍රන්ථ 19ක් අයිති වෙනවා. අභිධර්ම පිටකයේ ග්‍රන්ථ හතක් අයිති වෙනවා. ඒ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කොටස් කොටස් වශයෙන් එකාස් වෙලා අද කාලේ පරිහරණය සඳහා මුද්‍රණය වෙච්ච ධර්ම පුස්තක ඔක්කොම 57ක් වෙනවා. ඒ වාචාම ගෞරව සම්ප්‍රයුක්තව බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ පරිත්‍යා කරන්න යෙදුනේ සසර වසනා තුරු මේ ජීවිතේ පටන් නිවන් දකින්න තුරු උපලෝකම් භවයක් පාසා ප්‍රඥාවෙන් අග්‍රව ධර්මඥානයේ ප්‍රතිපත්‍ය ඥානයේ මුදුන් පමුණවා ගන්නටත් එමඟින් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියන සුද්ධ වූ ප්‍රාර්ථනාව කුනිල් එනිසා මේ අග්‍ර වූ පූජාවක් ඉන්නතුන් අහල ඇති සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සබ්බං රතින් ධම්ම රතේ ජිනාති අන්නක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා සක්දේව රජුරවන්නේ දේශනා කළ ගාථාවක්. සීලම දානයන් අභිභවාගෙන ජයගන්නේ ධර්ම දානයයි. සීලම රසයන් අභිභවාගෙන ජයගන්නේ ධර්ම රසයයි. සීලම ඇලීම් අභිභවාගෙන ජයගන්නේ ධර්මයේ ඇලීමයි. සීලම දුක්ඛයන් අභිභවාගෙන ජයගන්නේ කෘෂ්ණාක්ෂය නම් වූ අමහා නිවනයි. ඒ මේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි මේ ධර්ම පූජා පවත්වන්නේ කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඉස්සර අපේ පරිණි ආචාර්යයන් වහන්සේලා ධර්ම පුස්තක ලියනකොට පොතේ අන්තිමට ලියනවා එක වචනයක්. අක්කරම් මේක මේකම්පේ බුද්ධ රූප සමන්තියා කියලා. මේ ලියන එක එක අකුරක් එක එක බුදුරුවක් හා සමානයි කියලා ගෞරව කරනවා. එතකොට මේ ධර්ම පුස්තකවල තියෙන එක එක අකුර එක එක බුදුවරයන් වාසේ නමක් හා සමානයි කියලා හිතන්න පුළුවන්. ඒ බව සරුවක්යන් වාසගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණ ආනන්දමාණියන් වහන්සේට පින්නම් යදෙදී. යෝකෝ ආනන්දමය ධම්මෝ ච විනියෝ ච දේශිතෝ පඤ්ඤක්ඛෝ සෝවෝ මමක්ඛයේන සත්තා කියලා ආනන්දයේ මා විසින් ඔබට යම් ධර්මයක් විනයක් දේශන ලද නම් පනවන ලද නම් මගේ ඇලෑමෙන් මේ ධර්මයේ විනය ඔබට සාතුරු වෙනවා කියන එක දේශනා කළා තියෙනවා. පිරිනම් කාණික සරුවඥන් වහන්සේයි ජීවමාන සරුවඥන් වහන්සේලා 84000ක් අදින්න අසමානයි මේ ධර්මයේ මේ විනයේ ලෝකවැතීම. එනිසා මෑත භාගයේදී ශ්‍රී ලංකාවේ ඇති වෙච්ච තා ධර්මලාභයක් තමයි එක තැනකින් මේ ධර්ම පුත්තුල කිසිවක් අඩුවක් නැතුව මිලට අරගෙන පූජා කරගන්න ලැබීම. එනිසා මේවා සම්පාදනය කළේ එවාගේම සංස්කරණය කළේ මේ සීල දෙනාටද ධර්මඥානය ලැබී අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕන. මේ ධම් පොත්පත් පරිහරණය කරන සිල්ලුතුන් වහන්සේලාට අකුරක් අකුරක් ගානේ අර චතුපරිසම්මිදාඥා ලබන තරමට ධර්මඥානෙ ලැබේවා. ඒ ධර්මඥානෙ පරිත්‍යාග කිරීමේ කුසල බලයෙන් අප සෑම දිනාට ධර්මඥානෙ ඇතිව නිවන් මඟ යාගන්නට ජාති ජාතිත් වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එනිසාද මේ සඳහන් කළ අග්‍රදානය ගැන කෙටියෙන් මේ හඳුන්වුවේ දීර්ඝ දේශනාවක් කරන්න අපට අවසර නැහැ. අපේ ලියන මහත්මයා කියන අනේ ස්වාමින් වහන්සේගේ සනීප මඟිනේද තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට පවරුණ මැනව කියලා බොහොම කරුණාවෙන් ආරාධනය පිළිගත්තා. එනමුත් අද මේ අග්‍ර දවසේදී පළමු වරට දහම් පදයකින් සංග්‍රහ කරමින් ඒ පුණ්‍ය ලාභය අත්පත් කර ගැනීම පිණිසයි මේ දහම් කතාව අපි කෙටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ. එනිසා පින්වත් සුනිල් මහත්මයා නම් ප්‍රධාන මේ නාම ලේඛනයේ සඳහන් වෙන සදාවත් පිරිසේ හේලියට සිද්ධ කරගන්නා ලද මේ පින්කම් පිළේ ආනුභාවය ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක්ම නිර්මලව පවත්වා ගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ ත්‍රිපිටක ධර්ම පූජාව සඳහා ධනෙ පරිත්‍යාග කළේ චන්දන කුරු කුමාත්මයා ප්‍රදාන ඥාති පිරිස දෙමෝපියන් දහා ධාර්යාවට නිවන් සුව පතාගෙනයි ඒ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. එවාගේ මන්ත්‍රී වේදන්ද මහත්මිය ප්‍රදාන ඥාති පිරිස එවාගේ මාළමේ දායක පිරිස සමග සුනිල් වඩුගේ මහත්මයා මේ හැමදෙනාම බලවත් ශ්‍රද්ධාවෙන් ඉදිරියට තවත් ධර්ම පුස්තක පූජා කරන තරම් උද්‍යෝගයෙන් මේ පූජාව සිදු කරලා තියෙනවා. එනිසා මේ සෑම දිනාට මේ ධර්ම දානානි සංසය අග්‍රදානියක්ම වේවා. ඒ අග්‍රදානියෙන් අග්‍ර වූම ආයුවන්නේ සැප බල ඥාන වැඩිලා අග්‍ර වූ අමාමා නිවන් සෝතුනිසේක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ දවසේ සිද්ධ කරන පින්කම් අතරත පින්නතුන් ඊයේ සන්ධ්‍යාවේ ගිලන්පත දාන පිළිනම සංඥාමේ බෝධිවන්දනාදීන සහභාගී වුණා ධර්ම ශ්‍රවණය කළා. රාත්‍රී කාලයේ බොහෝ සෙයින් නිින්දක් නැතුව ආගේ මේ පින්කමේ කටයුතු යෙදී සිටියා සංවිධාන කරගත්තා. උදේ පාන්දර වේලාසනින් අවදි මේ දාන කටයුතු සංවිධාන කොට බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ ශිල්පිරිසට දානෝපස්ථාන පැවැත්තුවා. දැන් මේ තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් පිරික්ඛ්‍යා කියා ආශිර්වාද කරමින් සූදානම් කරගත් දාන වස්තුවේ අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා සංඝ රත්නේ වඩින වෙලාවේ ආරි මහා සංඝ රත්නේ ගුණ සජ්ජායනා කරමින් ඉතා ගෞරවයෙන් පිළිගත්තා ඒකම සීලේක පිහිටා පින්දපාත දානයේ පිරිනැමුවා එවාගේ මේ ධනෝපුත්ත ගාස සුවස්ත පරිස්කාරාගේ පූජා භාණ්ඩ සියල්ල සංඝ සතුවට පූජා කරගන්න යෙදුණා දැන් මේ කීම කෙටි බණ කතාවකට සවන් දුන්නා. මේ හැම දෙයකින්ම අපි සිද්ධ කළා කියන්නේ පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මේ පින්කම සිද්ධ කෙරේ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන තුනුරුවන් කෙරේ චිත්ත ප්‍රසාදයෙන්. ඒ ප්‍රසාදයේ තුල ඇති කර ගන්නා ලද ඥාන සම්ප්‍රයුක්ත සිතේ අමෝහ ඡායසිකය සම්මා දිට්ඨියයි. මේ නිසා නිවන් ප්‍රතිමේ කුසලය සම්මා සංකල්පනාවයි. මේ සඳහා ගන්නා ලද කායික ඡායසිත උත්සාහය සම්මා වායාමයයි. මේ පින්කමේ යෙදුනා වූ කුසල් සිතේ සිහියේ සම්මා සතියයි. කුසල් චිත්ත ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ සඳහා භාවිතා කළ වචන සම්මා වාචාවයි. මේ සඳහා කය මෙහෙස වීම සම්මා කම්මන්තයයි. මේ සඳහා පිරිසුදු සිතින් උස්මගෙන ජීවත් වීම සම්මා ආජීවයයි. මෙතේ මේ කුසල චිත්ත පරම්පරාව මෙතෙක් කියා පමන කරන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි ගණන් චිත්ත වේති කුසල චිත්ත වේති පෙරපසු ගමන් වශයෙන් පහළ වුණ ඒ තුන්සිත පාදවාගෙන ඇති කර ගන්නා ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැන්න කුසල චිත්ත වේති තුලින් අපි සංසාරයේ ගෙටි කරගත්තා අමා මහ නිවන සමීප කරගත්තා අපට මේ ජීවිතයේ තව තවත් මේ වාගේ නිවනට උපනිශ්‍රේ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පාරමී කුසල රැස් කරගන්නට නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසක් වේවා කිය අධිෂ්ඨාන සබා ගනිමු. එනිසා අද විශේෂයෙන් මේ සිදු කරගන්නා ලද උදාන කුසල සම්භාර ධර්මයේ ප්‍රාර්ථනා කරනවා අපවත් හේවදාල පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේ ශ්‍රී ජිනවංශා බිදානමා හිමියන් වහන්සේට පූජනීය රාජකීය පඬිතේ මාතරිසිනි ඥානාරාම විදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේට පූජනීය අතුරුගිනියේ පඬිත ශ්‍රී ඥානිමල මාහිමියන් වහන්සේට අපවත් හේවදාල සීලම සංඝ පිටුන් වහන්සේලාට අත්පත් වීමෙන් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් භවයක් ආසා සුගති සම්පත්ම ලැබෙමින් බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන නැවත නැවත මේ බුදු සසුනේ චිරස්ථිතිය සඳහා කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පහළ වී බුදු සසුන ආරක්ෂා කරගෙන මතු ලෝතුරා බුදුබාම ලබන්න හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ආශාසනා කරමු. ඒකම විශේෂයෙන් අපි මේ සස්ස් කරන සෑම කුසලයේ කානුභාවයෙන් සීඝ්‍රයෙන් පිළිහෙන ශාසන ප්‍රතිපatti නොපිරිහි අඳුරු නොවේ අතුරුදාන් නොවේ අවුරුදු 5000ක් තිස්සේ ගගනතලයේ සඳහිරු මණ්ඩලෙන් දිදුලමින් ගැබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ බුදු සත්න පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගේම ජීවමානව වැඩ සිටින්නා වූ ශාසන භාරධාරී මහා සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු ශාසන ආරක්ෂා කර ගනිමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසලයේ පිළිවෙද ආශිර්වාද පූජාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒකම පින්වත් මේ සුනිල් මහත්මයාට මුලින් මේ පින්කම් සඳහා උපකාරී වූ කල්යාණ මිත්‍රයන් අතරට පරලෝසපත් ජීවී කඳනාරච්චි මහතාව එවාගේම තවත් සහභාගී වන්නේ KMD කුරුක මහත්මයා, විනිප්‍රත් කුරුක මැතිණිය, ලලණී කුරුක මැතිණිය, සෝමාවතී සිල්වා මහතා මේ සෑම දිනම සිහිපත් කරන අතරට තමන්ගේ මේ මව්පියන් හා සසෝ සීලම ඥාතියින්ද මේ කුසල සම්භාරයත් වේවා මේ පින් වලින් මේ සෑම දිනකට භවයක් වාසා සුභපි සම්ප්‍රසිද්ධ වේ මත්වනාගතේ ප්‍රතු භෝධි ඥාන වලින් අග්‍රේ අමා මහ නිවන් සුවත් වේවා ආඛ්‍යා කරුණාවෙන් පින් පමුණුමු විශේෂයෙන් කළ ගුණ සැලකීම සීලම ගුණයන්ට අග්‍ර වෙනවා එනිසා මේ පින්කමේ මුල් ආරම්භයේදී මීට මුලින් මඟ පාදා දුන්නේ දැනට අසනීප ගාමේ සින්න පොහොය පූජ්‍ය විනයාචාර්ය අගුරුගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේට මේ කුණ්‍ය ආභේතුවෙන් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා එවැගේම ධර්මාඥානයේ සඳහා පිහිටාගාන වූ පූජ්‍ය කුලන්දාවේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේටද පූජ්‍ය අභාගොල්ලේ සෝමාස ස්වාමීන්ද්‍රයන් වහන්සේටද නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා මටත් ආශිර්වාද කරන අතරේ මෛත්‍රියෙන් මම ආශිර්වාදය පිළිගන්නවා ඒකම සසෝ සියලෝම සංඝ රත්නයේද මේ කුසලානිසංස බලයෙන් නිරෝගී සුවයේ චිරජීවනයේ හේතුව ත්‍රිපිටක ධාරීව ධානාවිඥා ලාමීව බුදු සසුන ආරක්ෂා කරගනිමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියේ සලසා ප්‍රතු බෝධි ඥාන වලින් ශාන්ත නිවන් සුව ලබනු පිණිස හේතු වාසනා වේවා ආශා මෛත්‍රියෙන් ආශිර්වාද කරමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩි දියුණුව නාවාරයක් සම්බුදු සසුනට පූජාව ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් බුදු ශාසනය පිහිට ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරගෙන පැතුම් බෝධි ඥාන වලින් අග්‍ර වූ නිර්වාණ ධාතුව ලබත්වා ආත්‍යාදි විරාජ මණ්ඩලයට ආශිර්වාද පින් පමුණුවමු. එවැගේම හිතාහිතමදා සෑම සත්‍යයන්වත් මෙම ආරණ්‍ය සේනාසනේ පටන් අවක ගම් නගර ලංකාව දමදෙව් තෙල මේ සක්වල සීනු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පුණ්‍ය ලාභයක් වේවා. සීනු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සෝපත් වේත්වා දරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කරේත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ ක්‍රෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේම තුන්සෙට පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණට ආනිවර්ණ සැප බල ඥාන පිරිනමමින් සෝමනස්ස සාගතව ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කර ගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන්ද බුද්ධාගී රත්නත්‍රානුභාවයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණයෙන්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද අද මේ මහා පින්කමද සහභාගීව සිට නන්දසින් පැමිණියා වූ පින්වතුන් අතරට මොරාගල ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමීය දායක සභාව, විසාකා කුලගල සමිතිය ශ්‍රී සම්බෝධි සහ සමාධි පදනම සහ කොළඹ කුරුකු පවලේ සෑම දෙනා සහ ඥාතීන්ද ගාමිණී අමරසූරේ මැතිතුමා ඉන්ද්‍රාණි අමරසූරේ මාතාව පවලේ සෑම දෙනා සහ മന്ത്രി රාගන්ද මැතිතුමා මෙතනියේ ඇතුළු පවලේ සෑම දෙනාටත් ඒ ඥාතීන්වත් මාළඹ අතුකෝණල පින්තු රණසිංහ ගුරු මෑණිවරුන් ප්‍රධාන පිරිස ගෝණ පින්වල සරස් සුමතින්ද සුමින්ද අම්පාර නිමල් මුණසිංහ එවාගෙම පානගොඩ සීදුව රාගම බඩකොත හිඟුටාන MDH ජයවර්ධනපුර කලංගම සහභාගී වෙන සහ අතීත දුන්න සීලම දෙනාටම එවාගෙම ඒ සෑම දෙනාගේ මව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් ආදී සියලු ඥාතීන්වත් එවැගේම ළඟේ තිලංගකෝන් මහත්මානන්ට සුනිල් මහත්මයාගේ මෑණියන්ට දැනට ගිලන්ව සිටින රංජනී කුරුකි මාතාව ඉක්මනින් නිරෝගී සුව ලැබේවා කියන ආශිර්වාදයක් කරන අතරතේ විශේෂයෙන් මේ දරුව පුස්තක පූජාවට සහභාගී වූ සියලු දෙනාටම එවාගේම සීල භාවනා පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති පූජාවේ නියුක්ත සෑම දිනකටත් එවාගේම මේ කටයුතු සඳහා දිවා රාත්‍රී දෙකී වේසන දීන මහත්මේලා සහ උපස්ථායක පින්තුන්වත් එවාගේම අපේ වර්තමාන මෙම ස්ථානයේ ගල්දුවේ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ ප්‍රධාන සභා භාණ්ඩාගාරිකතුමා හැමදාම ඇවිල්ලා සහභාගී වෙන ඉන්නත් ඒ ශ්‍රී සේන මහත්මයාණන් ඇතුළු නිලධාරි මණ්ඩලයටත් එවාගෙම මේ දවස් හත පුරාම මේ ස්ථානයේ තෙනන සිල්වම සදාවත් බෞද්ධ පින්නතුන් දක්වා සංගරුවනටත් වාගේම පූජ්‍ය කාගොල්ලේ සෝමාස ස්වාමීන් වහන්සේ ප්‍රදාන මෙමි ස්ථානයේ කටයුතු වල හා දිවා රාත්‍රී දෙක වේසන සීලම සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපලෝ පද්දව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුට වඳුරුසේ විහෙත විද්වාසනේ වේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වස විස අවියාවදාද විපත්ති වලකීවා කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදු ගුණ දෙලෙන් සමදා සුවසේ නින්දියාව සුවසේ අවදි වේවා ලකුරු සීනේ ඵලයක් නොකෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව සැලසේවා කාචිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සනසින්නේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් උත්ප්පයෙන් භවසුද්ධතාවයෙන් පරාක්‍රම වීර්යයෙන් ප්‍රථම ඥානාදී ඥාන සමාපත්තියෙන් විපස්සනා ඥානයෙන් සිව්බම ධිරණයෙන් සතර සංග්‍රහ වක්තියෙන් හා දසපාර ගීතාදී භෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දියුණු වේවා සිතමිනි රුවණකින් කල්ප රෝක්ෂයකින් භද්‍ර ගතයකින් මේ මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල ඉරිතරේ සතරේ කරේ සමෘද්ධිමත් වේවා හිංසත් සතවර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ මෙලව දිනුවෝ පරලෝ සුගතියේ ශාන්ත නිවන පිණිස දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට දරුවන් පිටින්ම දීර්ඝාස ලැබේවා සතර වසනාතුරු නරකාදී සතර අපායන් ත්‍රිවිධ සත්‍ය විනාශයෙන් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංච විදන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාට අතමිදේවා දිව්‍යමානුෂාදී සුගති භූමිවලදී සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත්ගේ මෞපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපා ශ්‍රී බුදුමහරහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළේ සදාකාලික ශාන්ත ප්‍රණීත වූ ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාරතර මහේශාක්‍ය කුසල සම්භාරය හැම දිනාට එකසේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු සූත්‍ර ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ